දැයි ශිරු දිනාටම තෙරුවන් සරණයි අපි නිසන්නේ පවත්වන මම හිතන 45 වෙනි රිට්‍රීට් එක වෙන්න ඇතිනේ චුල 45 නේද මේක 47 ඔව් 47 වෙනි වැඩමුළුවට ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන අපි ඇත්තටම ඊයේ හවස ඒ පිළිගැනීමේ කටයුතු කමඨාන් දීමේ කටයුතු ඒ වගේම අද උදේ වෙනකොට සීල් සමාදන් වීමේ කටයුතු කියලා තියෙනවා අපි අත්වශයෙන්ම මේ ධර්ම සාකච්ඡාවකින් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින් තමයි සමාරම්භයේ බලාපොරොත්තු ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ ලිඛිත ප්‍රශ්න දන්නේ නැත්තෝ ඉදිරිපත් කරලා දීලා තියෙනවා. නමුත් ඒ අතර වාරෙදී අපිට පැයක කාලයක් තියෙනවා. මේ ප්‍රශ්න අතර වාරෙදී හෝ ප්‍රශ්න නිමාවේදී කාට හරි සභාගත කරන්න තියෙන ප්‍රශ්නක් තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න. ඒකට අර මේන් සම්පාදනය කරන මයික් එක පාවිච්චි කරන්න. මේක කියවන්න පුළුවන්. අයිතිය තියෙනවා. මම ඉල්ලා ඉන්න චන්දනගෙන් අපිට මේ ප්‍රශ්න එක එක ලියකිත තියෙන එක සභාවට ඉදිරිපත් කරන්න කියලා. අවතරයි සන්නාස අති ගෞරවනීය හිමිපාණනි ආහාර ප්‍රත්‍යවේක්ෂා භාවනාව පහදා දීමට කාරුණික වන්න තව එකක් තියෙනවා දින 8ක සීල සමාධි ප්‍රඥා වඩන මෙම භාවනා වැඩමුළුව වැඩමුළුවට සහභාගී වන සැවොම ආර්ය උපෝචිත දස සීලෙහි සමාදන් කරවන්නේ නම් මනවයි සිතමි. පිරුවන් සරණයි. පළවෙනි එකට කියන්න තියෙන එක ඇත්තටම ආහාරයේ ප්‍රතිකූල සංඥාව නැ ප්‍රතිසන්නිසිත සීලය යටතේ ඉස්ලාම ਸਰවඥාන්සේ දේශනා කළ තියෙන්නේ මේ චීවර ප්‍රතිවේක්ෂාව සිවුර පිළි ඇඳුමක් හෝ සිවුරක් හෝ පරිභෝග කරන හැම වෙලාවෙදීම ඒක පිළිබඳව ඒකේ ප්‍රයෝජනේ සලකලා කටයුතු කරන්න වික්ෂයක් නම් ඒක දායකයෙක් විසින් දෙන එකක් පරිහරණය කරන්නේ ඒකෙන් පින්නපාතියත් පරිහරණය කිරීමේදී ආහාරයේ මත්ඤ්‍යතාවය කියලා සමහර තැනක සඳහන් වෙනවා තව තැනක මේ ආහාර පිළිබඳව භාවනාවක් ඒකට වැඩි සීලයකට වටා තමයි වැටෙන්නේ. ඒකෙදී දීර්ඝ පාඩයක් සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා. පටිසංඛා යෝනිසෝ පින්ඩපාතම් පටිසේවාමි. මෙතන යෝනිසෝ මනසිකාරය කියන වචනේ කැඩිලා පටිසංඛා යෝනිසෝ කියන වදේකයි යෙදලා තියෙන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් සලකා කියන එකයි. මේකෙත් පටිසංඛා කියලා කියන්නේ නුවණ යෝනිසෝ කියලා කියන්නේ මා නියම පෙතට නියමාකාරයට සලකලා නැත්නම් නුවණින් සලකලා පින්ඳපාතම් පරිසේවාමි කියලා කියන්නේ ආහාරය ප්‍රති ආහාර පිළිවන් සංඥාන්නේ පිටපත කියලා කියන්නේ හිඟාගත්ත දෙයක්. අනුන් දෙන දෙයක්. ඒක නිසා ඒක ගොඩක් ගැළපෙන්නේ ඒ පූර්ණ කාලිනව භාවනා කරන නැත්නම් පැවිදි වෙච්ච කෙනාට. පරිසංකයන්චෝ පිටපතම් පරිසේවාමි නේව දවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය කියලා ඒක මේ මල්ලෝපර කරුවන් ජවයේ වඩීම පිණිස ආහාර ගන්නවා වගේ මම මේ ආහාර ගන්න ජවයේ වඩන්න නෙවෙයි නමදාය මදය වැඩිමටත් නෙවෙයි එහෙම නැත්නම් කාමභෝගී කාමාශාවල් ඇති කරන අදහසකුත් නෙවෙයි නමණ්ඩනාය ශරීරේ මස්පිඩු වැඩිවීමට බොඩි බිල්ඩින් කරලා පිටිමි කරන ඒ ශරීර වර්ධන ශරීර අභ්‍යාස පොඩි එකක් නෙවෙයි න විභූෂණාය අංගපසංග කැපිපෙන විදියට හදාගෙන අනුන්ගේ අවධානය ලබා ගැනීම සඳහා කරන ආහාර පිළිබඳව ගවේෂණිකුත් නෙවෙයි කියලා ඒ ආහාර ගන්නේ රට්ටු ගන්න ක්‍රම හතර ප්‍රතික්ෂේප කරනවා නේව දවායන මදායන මණ්ඩනායන විභූෂණාය යාවදේව ඉමස්සකායස්ස තිතියා යාපනාය යම් තාක් මේ කය යපන් යපෙන්ඩයි පවත්තන්නේ විතරයි. Brahmacharya අනුග්‍රහය මම මේ කරගෙන යන භාවනාවේ ආහාර ගත්තේ නැත්නම් ඒක අත්කිලමතාන යෝගයට වැටෙනවා. ඒ නිසා අත්කිලමතාන යෝගයට නොවැටි Brahmacharya රැකීම සඳහායි න පුරාණංච වේදනම් පරිසංකාමි න නවංච වේදනන උපාදේශාමි මම මේක කරන්නේ පැරණි තිබුණු බඩගිනි දුක නැති කිරීමට පමණයි. එහෙම නැත්නම් කැපත රෝගී කියලා කැම වැඩිවීම නිසා ඇතිවෙන අලුත් අපහසුතා ඇති කර ගැනීමට නෙවෙයි නේව පුරාණංච වේදනම් පටියංකාමේ නවංච වේදනන උපාදේශාමි යාත්‍රාච මේ භවිෂති අනවජ්‍යතාච පාසු විහාරෝචාය මගේ ජීවිතය යැපීම ජීවිත යාත්‍රා පවත්වා ගැනීමට විතරයි ඒ වගේම සම්මා ආජීවයට ගැලපෙන යාත්‍රාච මේ භවිෂති අනවජ්‍යතාච පාසු විහාරෝය. මගේ ජීවන පැවැත්ම වද්දී වැරදි වෙන්නේ නැතුව පහසු වීරණේ සඳහා පමණයි කියලා ඒ පිටක් පිටක් පාස ආහාර පිළිබඳව සලකා බලන්නයි කියලා තියෙනවා. ඒක ගොඩක් වෙලාවට පැවිදි වෙන්න ඉන්නකොට කටපාඩම් කරනවා මතක් කරනවා. ඉතින් සමහරවිට ගියැත්තොත් ඒ කටයුත්ත කරනවා. දෙවෙනි එකේදී මේ කියලා සිටන දසසිල් දෙනවා හොඳයි කියලා. ඉතින් මුදල් අතහරිනවා නම් දෙනවා. කැමති නම් මුදල් අතාරින්න මුදල් දීලා අපව ගණ්ඩ කරලා හරියන්නේ නැහැ. ඒකද කරනකොට අපි ඉච්ඡිත සාර වශයෙන් කරමු කාට හරි ඕනනම් දසසින් ඒ මුදල් ටික අතාරපු දවසේ කරත හැකි. එහෙම නැතුව මුදල් අතාරින්න නැතුව දසසින් ගත්තොත් මේ බුද්ධජනනාංශේ පණවන ලද නීතියක් ඇදුවයි කියලා අමතර කුසලයක් සිද්ධ වෙනවා. මුදල් ටික බස් එකේ තියාගෙන මුදල් අතහැරලා හරියන්නේ නැහැ. අතාරින්න කැමති නම් විනාඩියකට හරි මම අත්දැකීම දෙනවා සී. එහෙම නිකන් වංචාවට නිකන් ඉලක්කම් කරන්න හදනවා නම් නොකර ඉන්නේ කොහොමද? ඒ නිසා උත්සාහ කරන්න ප්‍රාර්ථනා කරන්න මේ හැකි පමණින් ඉක්මනට මේ මුදල් කියන එක අතහැරලා ගත කරන්න පුළුවන් ජීවිතයක් තියෙනවා ඒක සඳහා යන්න පුළුවන් නම් දස සීල් නෙමෙයි උපසම්පදා සීලේ වුණත් දෙන්න පුළුවන් ඒක නිසා නැතු ඉලක්කමට සීලය අරගෙන හරියන්නේ නැහැ ඒ නිසා මේ කරන අට සීල් හොඳට රකින්න රකින්න ගමන් මේ දස සිල් වල තියෙන්නේ ජාත රූප රජත පටිඝහන වේරමණී සික්ඛාපද සමාදන් කියන එක සිල්පදයයි. ඔය මේ වචනේ පරිමාප්තාර්ථයෙන් ගන්නකොට. ඉතින් ඒක ස්ථිරව කරන්න කැමති නම් අපිත් කැමති. ඒක නැතු මේ 8 ඉඳලා 10ට යන්න ඉලක්කම වැඩි කරන්න හදන වැඩක් කරන්න හදනවා. අපි ඔය යන විදියට යන් කියලා මං කියනවා. ඉතින් ඒ නිසා මං කියන ඊගා ප්‍රශ්නට යන්න. නිර්වාණ සරණයි ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරද්දී හුස්ම වදින ස්ථානයේ හරි හැටි නොතේරේ. නාසිකාග්‍රයේ අසල දැනෙන තැනක සිත පිහිටුවාගෙන හුස්ම ඉහළට යන බවත් පහළට යන බවත් සිහියෙන් දකිමින් සිටිය හැක්කේ වාර 7ක් 8ක් පමණි. එම මොහොතේ හිතේවත් නැති බහුබූත සිතුවිලි එන්නට පටන් ගනී. මා දැන් ආස්වාසේ සිත පිහිටා නැති බව තේරේ. නැවත නැවතත් හුස්මට හිත යොමු කළ විට මේ දේම සිදුවේ. නමුත් මා කය නිසල්වන්ව තබාගෙන කුළුමී හරකෙකු ලෙස සිතට වෙන දේ දකිමින් එක්තන් කර ගැනීමට වෙහෙස ගනිමි. මට මෙය දිගින් දිගටම සිදුවේද භාවනාව කර ගැනීම භාවනාව කර ගැනීමට මෙලෙස නොහැකි වේවිද? සක්මන් භාවනාව කරන්නේ කෙසේද? සක්මනේදී ශරීරයේ ඉහළ කොටස ගැන පමණක් දැනෙන්නේ කෙසේදයි කෙසේද පහදා දෙන්න. තුති. පළවෙනි එකේදී Tamanට ආනපන හිත යොදපුවාම හැපෙන තැන දන්නේ නැහැ කියලා කිව්වට ඒ ප්‍රකාශයෙම තියෙන හුස්ම පහළ යන යයි පහළ යනකොට දැනෙන තැනක් තියෙනවායි කියලා ඉතින් ඒක තමයි තීරියයින් යමක් බලාපොරොත්තු වෙන්න එපා. කොටින්ම Taman දන්නවනම් ආනාපාන හිත තියෙනවා මගේ හිත තියෙන සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි කියලා ඒ හොඳටම ප්‍රමාණවත් ඒ ඒ විදිහට ආනාපාන ගත්ත හිත ස්ථාවර කරන තමයි මේ හැපෙන තැනත් ආශ්‍රද ප්‍රසවාසයේ වෙනසක් කියන කාරණා දෙකෙන් සාහිතික කරන්නේ ඒ නිසා ආනාපාන හිත ඉපත් ඇති ඊට පස්සේ දවස් ආනාපාන රැලි හතක් විතර කරනකොට හිතවිලි බාධා කරනවා කියන එක ලිඛිතව තියෙනවා. එහෙම නැවත නැවත කරනකොට එnde end end end හතක්වත් කරගන්න බැරුව හයක්වත් කරගන්න බැරුව පහක්වත් කරගන්න බැරුව පස්සට යනවනම් දුර්වලකමක් තියෙනවා. නමුත් කොච්චර කැඩුනත් නැවත තිබ්බට පස්සේ මට දැන් හතක් පුළුවන් ඒ හතවත් කරගන්න නැත්නම් අටක් කරගන්න නවයක් කරගන්න කියලා පොඩ්ඩක් හරි ඉස්සරහට යනවනම් හැකි සංඥාව තමයි තියෙන්නේ ඒක දිනු කරගන්න ඕන නිසා අන්න ඒකට තොරතුරු උපයසපය ගන්න මම නැවත නැවතත් යොදනකොට ඉස්සර තරම්වත් පවත්වා ගන්න බැරි නම් අදිෂ්ඨාන කරත් බැරි නම් එහෙමනම් පේනවා අපි පල්ලමට ඇදගෙන ඉහළට ඇදගෙන යනවා වගේ. නමුත් අදිෂ්ඨාන කරලා ගණන් කරමින් හෝ හත අට කරන්න පුළුවන් නම් අට නවය කරන්න පුළුවන් නම් දවස් දෙකක් ගියත් කමක් නැහැ. ඒක වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේ දීලා තියෙන තොරතුරු වලින් මෙන්න මේ පමණට විතර අපිට යන්න පුළුවන්. ඒ නිසා නැවත නැවතත් කැඩෙන එක පුද්ගලික දෝෂයක් නෙවෙයි. අර වල්බූත හිතවිලි එනවයි කියන එකත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඒව එන්නේ නැහැ gedara දොර ඉන්නකොට. මොකද අපි සතිය පිටවන්න නෙමෙයි වැඩ කරන්නේ. අපේ හිත බාහිරේ තියෙන. ඒකෝට අපි දන්නේ නැහැ හිත හිතවිලි හිතනවායි කියලා. ආනාපාන දැම්මට පස්සේ තමයි ඒ හිතවිලි වල තියෙන නපුරු ඡන්න ගතිය පේන්නේ. නමුත් ඒක භාවනාවේ ප්‍රතිඵලයක්. ඒ කනොට කමක් නැහැ. Taman නැවත නැවත යොදවන්න. යොදනකොට වැඩෙන ප්‍රමාණයක් තියෙනවනම් හොඳයි. සාමාන්‍ය දල ප්‍රවණතාවයේ අනුව වැඩෙන ප්‍රමාණයක් තියෙනවා හොඳයි. ඊගාවකේ සක්මන් කරන්න හැටි කියලා දෙන්නේ කියනවා මම හිතන්නේ ඊයේ උපදේශ පන්තියේ ඒක තිබුණානේ ඒක නිසා මේ ඒක නැවතත් උපදේශ පන්තියට අහුම්කම් දෙන්න වෙනවා ඒ නිසා විවේක තියෙන වෙලාවක අද ඊට දෙකේ මේ චන්දන මහත්තයා කිව්වොත් කාටද දැනගන්න ඕන නැහැ හරි වැදගත් සක්මන් පිළිබඳව අවබෝධ කරන එක ඒකල ඇහිලා නැති බව හොඳටම තේරෙනවා උඩුකය පමණක් හිතපවත් ගන්න කොහොමද කියලා අහන්න ඉතිරි දෙන්නේ අටිකය පවත්තන්න කියලා. සමා වෙන තුනන්ත පහළ කොටසේ කියලා දෙන එක මගේ ඉක්මනට. අය නෑ කියවන චන්දනටයි ඩොක්කක් අයින් වෙන්නේ. ඒ කියන්නේ ඇහිලා තියෙනවා එහෙමනම්. පහළ කොටසේ කියලා කියන්නේ මේ ආනපාන කරනකොට උඩුකයට හිත එන්නේ. සක්මන් කරනකොට අටිකයට හිත යන්නේ. ඉතින් මේ දෙක දුන්නේ නිකන් තේරුම් ගන්න. තමන්ගේ අවධානය යොමු වෙන පැත්තේ පොඩි දල තේරුමක් ඇති කරගන්න. ඉතින් ඒ යටිකයෙත් යටි කයට ගත්තට පස්සේ ඒකේ සුවිශේෂී වෙනකොට තමයි පොළවේ කෙටෙන හැටි අතුල පොළවේ වදින හැටි ඒක තවත් සුවිශේෂී වෙනකොට පොළවේ පල්තු වදින්නේ විලුඹෙන් පටන් අරගෙනද මුළු පය දාදි වශයෙන් විස්තර වශයෙන් යනවා. එසේ නමුත් ඒක වැටහිලා නැත්තම් තේරුනේ නැත්තම් මම ඉල්ලා ඉන්නවා නැවතත් මේ මේ මූලික උපදේශ පන්තිට වුන්කම් දෙන්න මොකද ඒ සක්මණෙන් අපිට ලොකු කතාවක් තියෙනවා. ලොකු ගමනක් තියෙනවා. ලොකු විස්තරයක් තියෙනවා. ඒකට ගරු කරලා පටන් අරගත්තොත් භාවනා ගොඩාක් වෙලාවට පරියන්කේ අසාර්ථක වුණත් චක්මන හරියනවනම් ලොකු දියුණුවක් ඇති වෙනවා මේ ලෙඩ රෝගවල සම්බන්ධය වුණොත් ඉතින් අවදි භාවය පිළිබඳවත් භාවනා කරන්න බෑ කියලා ඇති වෙන සැක බහුලතාවය නැති කිරීමටත් උදව් වෙනවා. ඒ නිසා ඒක අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කරුණා කරලා ඒ මේ කරදරයක් නොවන විදිහට ඒ උපදේශ ටිකට අවකම් දෙන්නයි කියලා මම ඉල්ලා ඉන්නේ. අපි යනවා ඊගාව ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානා සතිය වඩන කෙනෙකි. සිත ඒකාග්‍ර වී හිස් තැනක පව හිස් තැනක නවතී. එතනදී කිසි කායික වේදනාවක් නොදැනේ. සාමාන්‍යයෙන් විනාඩි 25ක පමණ එක දිගට සිටිය හැකිය. පසුව ඉබේම වාගේ ඇස් ඇරෙයි. එක වේලාවක එක වේලාවක් සිට නැවත භාවනාවට යොමු වූ විට නැවතත් එතනම නතර වේ. සිතට ගැඹුරු තැනක සිත ගැඹුරු තැනක රැඳෙනවා දැනේ. ස්වාමීන් වහන්සේ ඉදිරියටත් භාවනාව කරගෙන යන්නේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. තොරතුරු ප්‍රමාණවත් කියලා මම හිතන අපිට ප්‍රශ්නේ සාකච්ඡාවට ගන්න භාවනා කරනකොට විවිධ දැනකට යනවා දල වශයෙන් විනාඩි 25ක් විතර හිටිනවයි කියලා කියලා තියෙනවා. නමුත් දෙවෙනි කොටස විස්තර කරනකොට ඒක නවතුනට පස්සේ නැවතත් පටන් ගන්නවායි කියනවා. ඒක පරියන්කෙන් නැගිටලා කියලා සක්මන් කරලා ඇවිල්ලා පටන් ගන්න එකක්ද නැත්නම් අර දෙක ඇරුණට ඒ පරියන්කේම ඉඳලා පටන් ගන්න එකක්ද කියන එක හරි වැදගත් ඒ තොරතුරු. ඒකට ඒක සතහන් වෙලා නැහැ මේකේ. ඒ පරියන්කේම ඉඳලා නැවතත් භාවනා කරලා නැවතත් ඒ විවේකයට යන්න පුළුවන් නම් මං කියන යෝගාවචරය බොහොම හොඳයි. මොකද ඇත්ත කරුණායි කියලා හෝ තිබුණු සමාධිය කැඩුණයි කියලා හෝ ඒක තමයි පශ්චාත්තාපයකට කාරණාවක් කරගන්නේ. ආයසරයක් ටිකක් වෙලා ඉඳලා ඕනනම් හරි පරි ගිහිලා වාඩි වෙලා නැවතත් හිත යෙදුවොත් එතින්දි කියන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා. ඒ ඇත්ත එක ඇරෙනවත් එක්කම ආය ආනපානෙ වතු වෙනවා. මේක බොහොම ලස්සනට ඒ අරසාව තියෙනවා. අර විවේකීව ඉන්න වෙලාවේ ආනපන ඇත්තෙත් නෑ, හොයන්න ඕනක මොකුත් නෑ. ඊට පස්සේ යම් කිසි හේතුවක් නිසා සද්දකින්, වේදනාවකින්, හිතවිල්ලකින් සතිය සමාධිය අර විවේක ගැඹුර කැඩුනොයි කියලා කියන්නේ ඒත් එක්කම ආනපන හම්බ වෙනවා. ඉතින් යෝගාවචර නැවත හම්බෙච්ච ආනපනේ අර නුරුස්නා ගතිය හරහා ටික වේලාවක් ඉඳලා ආය සමා සමාහිත කරගන්න පුළුවන් තත්ත්වයටපත් වුණා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. සාහතික කරලා කියන්න පුළුවන් දෙවෙනි වතාවේදී විනාඩි 25ක්වත් ඉන්න බෑ. ඊටසාරි විනාඩි 10න් 15න් නැගිටින්න ඉඳිනවා. ඊට පස්සේ ආයෙත් හිත ඇවිස්සෙනවා. ඊට පස්සේ ආයෙසරයක් අර වගේම ආධුනිකෙක් වගේ හිත ඇවිස්සනත් එක ආනාපාන එනවා. ආනාපානත් එක්ක ගියොත් ආයෙත් විනාඩි 7-8කට යන්න පුළුවන්. අන්න එහෙම ගිහිල්ලා එක පරියන්කයක් ඇතුලේ මේ වගේ සමාධිගත වෙන தত্ত্ব වාර ජවනිකා 7ක් 8ක් විහෙෂණ බල කරොත් ඒකේන පදමක් එනවා. ඒ පදම අවසානයේ යෝගාවචරයට තේරෙනවා. හිත තැම්පත් වුණොත් ඇවිස්සෙනවා. ඇවිස්සුනොත් තැම්පත් වෙනවා. තැම්පත් වෙන්නේ නැතුව ඇවිස්සෙන්න බෑ. ඇවිස්සෙන්න නැතුව තැම්පත් වෙන්න බෑ. මේ දෙක ප්‍රත්‍යুৎපන්නයි. ඒ නිසා අපේ නොපෝණු හිත තැම්පතුවට මනාපයි අවිශ්වීමට අමනාපයි. නමුත් දිගට අවිශ්වීමයි තැම්පතුව දෙක කරන කරන යනකොට තැම්පතුවේ තියෙන තද බල මනාප ගතිය සහ අවිශ්වීමේ තියෙන තද බල අමනාප ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. අශලෝක ධර්මය අර කම්පා වෙන ගතිය අඩු වෙලා ඒ ඇවිස්සුණාට කමන්නේ ඒක තනි ආයෙ තන්තු වෙනවනේ සංසුණාට වැඩන්නේ ඉතින් ආයෙ ඇවිස්සෙනවනේ කියලා මේ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පේන්න පටන් ගන්නවා ඒක අර පළවෙනි වතාවට එන tempatuවට වඩා බොහෝම තලතුණා tempatuවක් වෙනවා ඇවිස්සුණයි කියලා ගණන් ගන්න නැති කම වැඩි යතාරින්නෙත් නැහැ ඇවිස්සුණාට එහෙම ඉඳලා හම්බෙච්ච වෙලාවේ ආයේ සමාධිගත කරනවා. ඒක හරියට බබෙක් නිදි කරලා තමන්ගේ ගෙදරට කර කර ඉන්න අම්මා කෙනෙක් ඒ බබා ඇඳි කෙඳිරි ගන්නවා නැගිටිනවා. අවදි වුණා දැනගත්තාම එතනම බබා තියෙන කොට්ටේට තල්ලු කරලා ආයෙ නිදි කරනවා. එතකොට තමන්ගේ අම්මමයි ආවේ කියලා දන්නවනම් බබා ආයෙත් ඒ ඒ ඒ නිදි පොළේම නිඳට වැටෙනවා. හැබැයි අර ඉස්සෙල්ලා තරහ නිදා ගන්න. හැම අම්මට අර ගර ගර හිටපු ආල් ටික ගරා ගන්න වෙලාව හම්බ වෙනවා. සගායට පොල් බෑ ඉවර කරගන්න වෙලාව හම්බ වෙනවා. ආයෙසරත් දඟලුවම ආයෙත් පොඩ්ඩක් බබා නතර කරලා එන්නේ එන්නේ නිදා ගන්න වෙලාව අඩු වෙනවා. නමුත් පටන් ගත්ත වැඩේ ඉවර කරගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ මේක අපි තමයි මම මේ වැඩමුළුවට තෝරාගත්ත සූත්‍රයට සම්බන්ධයි. නිසා අපි ධර්මදේශනා මාලාවේ කීපතාවක් මම හිතන්නේ මේ මාතෘකාව ධර්මදේශනාවට නිදර්ශනයක් වශයෙන් මටම ගන්න වෙනවා. ඒ නිසා අපි තව ටිකක් විස්තර ඇතුළට යන්. ඒ නිසා මේ ගිහිලා තියෙන ක්‍රමේ හරි. නමුත් පරියංකේ නැගිටලා ගිහිල්ලා සක්මන් කරලා ආයෙවිලා ගන්න පුළුවන් කෙනෙක් හිතනවනම් අච්චත්ම සෙල්ලක්කාරකමක් නෑ. නමුත් ඒත් හිතේ ධෛර්යයක් තියෙන කෙනෙක් හිත කැඩුනා කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. තමන්ගේ දුර්ලභකමක් විතර බලන්නේ නැහැ. ඒ තැම්පත් කරනවා. කැඩුනොත් පුළුවන් නම් හොඳ වැඩ තමයි පරියන්කේ මේඳගෙන පොඩ්ඩක් හරි පරි ගහිලා ආය යන එක. බැරි නම් ටිකක් සක්මන් කරලා විල කිව්වොත් කමන්නේ. නමුත් අර මේ වගේ වැඩමුළුවක ඉන්නකොට අපි සාමාන්‍යයෙන් කියනවා කාලසටහන හැටියට පැයක් වාඩි වෙලා ඉන්න පැයක් සක්මන් කරන්න කියලා. ඉතින් ඒ නිසා අර නිතර නැගිටින්න නිතර වාඩි වෙන්න යන එක ඇත්තට සුදුසුමදි පුළුවන් තරම් බලන්න ඕනේ. ඒ පරියන්කේදීම නැවත වතාවක් ඒ කියන්නේ අර කුඹුරු ගොවිතැන් කරන මිනිස්සයා නිවියසන්න නෙලනවා. උයන් කැපුවට පස්සේ පරණ ඔය මේ ගොඩක් කල්යන වීජාති වල ගස් හරි හයයි. ගෙවල් වහන්න තරම් පිටුරු තියෙනවා. කැපුවට පස්සේ ඉපනැල්ලෙන් අතු වෙන අලුත් પરම්පරාවක්. ඒකට පොහොර ටිකක් ගැහුවොත් ඒකට කියනවා නිරිවගාව කියලා. අච්චරම කොඹු අසන්නේ නැහැ. නැවතින් බින්නගමක් කරන්න ඕනේ නැහැ, දෙහියක් කරන්න ඕනේ නැහැ. පොහොර ටිකක් විතරක් ගහන්න ඕනේ. සමහරලාට මේ තනකොළ ගැලවීම කරන්න ඕන කරන්නේත් නැහැ. මෙලන්න ඕන කමන්නේ නැහැ. ඉතින් අර නිර්යසන විශේෂයෙන්ම උක්කගාවේ කරනවා. ඒ නිර්යසන ගන්නා වගේ අර ඇති වෙච්ච එකතරයක් හැදිලා කැඩුනට ආයසරයක් ඒ පොලිම කරන්න යන්නේක හොඳයි ඒක මන්තු කෙරුවට ස්තුතියි කියලා කියන්න පුළුවන් ඒ ප්‍රශ්න කරුට. මේක දිගට කරන්ඩ ප්‍රශ්න කරුගේ ප්‍රශ්න වෙන්නේ ඉදිරිය කරන්නේ කොහොමද කියලා කරුණ සොයා බලන්න කරන ගමන් විනාඩි 25ක් තියෙන එක 30ක් කරන්ඩ 30ට ගියාට පස්සේ 35ක් කරන්ඩ 35 40 කරන්න ආදි වශයෙන් අර පළවෙනි වතාවේදී වාඩි වෙලා ලැබෙන ඒ ස්පාසුව වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරා. ඒකට කියනවා අනුග්‍රහිතය කියලා. ඒ කියන්නේ සම්මත අනුග්‍රහිතය කියලා. යෝගාවචරයමයි ඒකට උපක්‍රම හොයන්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවා නම් උදේවරේ පරියන්ක මට හොඳයි. උදේවරේ තමයි විනාඩි 25ක්වත් ඉන්න පුළුවන්. දවල් වෙනකොට කරන්න බැරි නම් අනිත් දවසේ උදේ හොඳට අතපය හොදලා ඇඟට දෙන්න ඕනේ පහසුකම් ටික දීලා හිතාගෙන වාඩි වෙන්න ඕනේ. දැන් මේ අර 25න් මේක ඇවිස්සෙනවා. ඒ වුණාට මම මේක දැනගෙන ගිහිල්ලා විනාඩි 30ක්වත් වාඩි වෙලා ඉඳලා වාඩි වෙලා ඉන්න තරම් මේ ලෑස්ති එකකින් පෙරහුරුවකින් පෙරසූදානම්කින් ගියොත් එමෙිට එමෙිට ඔක වැඩි කරන්න පුළුවන්. වැඩි නොකලත් නැවතත් ඒ සමාධිය ඒ පරියන්කේ ගන්න පුළුවන් නම් ඒ යෝගාවචර ඒකාන්තයෙන්ම මේ පටිච්චසමුප්පාද ධර්මයේ දිගේ එකිනෙකක් එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙන ධර්ම දිගේ ඉදිරියට යනවා. ඒ නිසා මේක දිගට කරන්න ඕනේ. වැඩි කරමින් යනවනම් වැඩි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ ප්‍රමාණයම හෝ බොහෝ කල් කරනකොට ඉබේම වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක නිසා භාවනාවේ තමන්ගේ පරිපාලනය තමන් අතට අරගෙන ඉදිරියට යයි අන්න එකට අනුග්‍රහ කරන එක තමයි යෝගාවචරය විසින් කළ යුතුයි. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී එමෙහිට භාවනා කරද්දී අලසකමක් දැනි භාවනාව නැවැත්වීමට සිටේ. වේගය වැඩි කර සක්මන් කරන විට මළුව දිග මදි තව තිබුණා නම් මෙන් ආශාවකින් සක්මන් කිරීමට සිටේ. එහෙම හිතෙන්නේ ඇයි ස්වාමින් වහන්සේ පහදා දෙන්න. දැන් මේ අන්ත දෙකක් ගැන කතා කරනවා. එකක් අධිවේගය එකක් අවවේගය මේ දෙකම පරිේශණය කෙරුවට කමක් නැහැ මේ දෙකටම ආධිනව තියෙනවා ඒක නිසා වැඩි වේගෙත් නැති අඩු වේගෙත් නැති කය ඇවිදින්න කැමති වේගය මොකද්ද කියලා දැනගන්න විනාඩි 5ක් විතරේ දීලා තියෙන සක්මන් වලිය භාවනාවකින් තොරව එහාට මෙහාට ඇවිදින්න ඇවිදලා බලන්න කය කැමති කයට ගැළපෙන සප්පාය වේගය මොකද්ද කියලා උසමනුෂ්‍යකේ කොටමනුෂ්‍යකේ ගත්තාම වේග දෙකක් ආත්මංශිකේ කෙට්ටු මංශික ගත්තාම වේග දෙකක්. ප්‍රත්‍යාවට පස්සේ බත් කන්න ඉස්සලා ගත්තාම වේග දෙකක්. ඉතින් මේ ඒව හොඳට බලාගෙන ශරීරයට බාර දෙන්න ඇවිදින වේගය. හරියට හුස්ම ගන්නකොට ආසස් ප්‍රසස් භාවනා කරනකොට ආනාපාන සති භාවනා කරනකොට හයියෙන් හුස්ම ගන්න යන්න එපා. ස්වභාවිකව හුස්ම ගන්න ඇරෙන්න. ඊට පස්සේ හිත පිටවන. ඒ වගේ තමයි සක්මන් කරනකොට සාමාන්‍ය වේගයේ කරන්න. ඉතින් අර හිමීට ඇවිදිනවනම් මේකෙදි මේ තාප්පයක් උඩ පස්සෙන් පස්සට ඇවිදින්න. එතකොට නිින්ද යන්නේ එතකොට වේගෙන් අයික්මන සක්මන මදි කියලා හිතන රවුම කැවිදින්න. බොමලුවක් වටේ රවුම ඇවිදින්න ඒතර ඕන තරමක් ඇවිදින්න. සක්මන තව කඬුව දික් කරන්න ඕනේ කියන කතාවක් නැහැ. ඒව මේ ප්‍රශ්න අහලා අහලා උත්තර දීලා මට එන උත්තර ඔය. ඒ කියන්නේ අර කියන එක නෙමෙයි කරන්නේ මොනවා හරි එක එක එක එක මේ මොනවද කියන්නේ? උරතල් ක්‍රමයි. ඒ හැම උරතල් ක්‍රමයකටම උත්තරයක් තියෙනවා. හැබැයි ඒවා ටිකක් අර පිස්සු ආගේ. ඒ අහන ප්‍රශ්නත් පිස්සු, වන් දෙන උත්තරත් පිස්සු. ඒ නිසා මම අර ඉස්ලාම කිව්වේ කරන්න කිව්වේ කියනවා අර භක්මන පිළිබඳව උපදේශපන්තිට නැවත අහුම්කම් දෙන්න ඔය ඔක්කොම ඒ ඒ උපදේශපන්ති තියෙනවා. පටන් ගන්නකොට වේගය ඇඟට තේරුම් කරගන්න තියලා ඒකට හිත පිටවන්නේ. එරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මම පළවෙනි වතාවට මෙහි භාවනාවට පැමිණියේ පැමිණි අයෙක්මි. සක්මන් භාවනාව මුලින්ම කරන අන්දමද ආනාපානසති භාවනාව ආරම්භය ගැනද හදා දෙනමින් පාරමිකව ඉල්ලමි. ඒ ඇත්තට තමයි ඇත්තටම අපි මූලික උපදේශ පන්ති දුන්නේ ඒ නිසා මම ඉල්ලා හිටිනවා ඊයේ මූලික උපදේශ පන්ති ඇහුවට පස්සේ මේ කවුද මට මතකයි පර්ත්වද මන්දන කොහෙද කෙරුවාට පස්සේ 10 භාවනාවේ නම වෙන්ද තිබ ධර්ම සාකච්ඡාවේදී කිව්වා සාංශ භාවනා කරන හැටි කියලා දෙන්න බැරිද කියලා. ඉතින් මට වහකාට යන්න පොළොව බලාගෙන යන්න ඉතන මේ දවස් 10ක් ඉඳලා දැන් ආනවා ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන හැටි පොඩ්ඩක් අපිට කියලා දුන්නොත් නරකද කියලා. ඉතින් එතකන් අපි මොනවද කරලා තියෙන්නේ? දැනුම තමයි ආන්නේ. ඒක නිසා ඊයේ මේ අද ධර්ම සාකච්ඡාවට කරන්න කියලා අපි ඉස්සර කෙරුවේ ওই දේශනාව දීලි කරලා ඒ ගමන්ම ඒ අලුතෙන් අපි කට්ටියගෙන් ප්‍රශ්න අහන එක තේරෙන්නේ නැති යමක් තියනවාද ඒක තීරණ අපි සුද්ධ කරගමු කියලා. දැන් කරලා තියෙන්නේ එහෙම දේශනා මාලාව දීලා සක්මන් කරන්න භාවනා කරන්න ඉඳ දීලයි මේ අපි මේ සාකච්ඡාවට වෙන මේ නිසා ප්‍රශ්න කරුගෙන් මම ඉල්ලා හිටිනවා ඊයේ භාවනා කරපු උපදේශ පන්තියේ මදිනම් ඒක තමයි මේකට උත්තරේ. ඒක දැන් දීලායි තියෙන්නේ ඒකට ඇහුවද අහනකොට ඒක තේරුන්නේ නැද්ද මොකද්ද ඒක තේරෙන්නේ නැති කොටස කියලා කියනවනම් මං හිතනවා පරණ අයටත් ඒක උදව් වෙයි මොකද උඟව දෙනෙක් ප්‍රශ්න අහන්න ලැජ්ජයි ප්‍රශ්න හොඳටම අමාරු වෙටිලා ඉන්නේ නමුත් අර සෙනග ඉදිරියට කියා ගන්න බැරිකම නිසා ඒ නිසා මං ඉල්ලා හිටිනවා ඊයේ උපදේශ පන්තියේ සැර වැඩිද එහෙම නැත්නම් ඒක භාෂාව තේරෙන්නේ නැද්ද නැත්නම් එන නිින්ද ගියාද නැත්නම් ඒකට හිටියේ නැද්ද ඒ උපදේශ පන්ති මේකෙදි මොකද උනේ කියන එක ඉහෙලි කරන්නයි කියලා කියනවා සභාවට අපි මේක කොහොමද දිය යුතු පණිවිඩයක් නිසා. එහෙම නැත්නම් තමයි නිර්වාණකෝ ඉන්න අවශ්‍ය වෙලා තියෙනවා නම් අර ඉස්ලාම් ප්‍රශ්න කරලා ඇහුවා. ඒකට දීපු උත්තරේ වශයෙන් අර උපදේශ පන්ති ඉල්ලන්න ආයෙසලක් ආය අහන්න. අහලිවල මතු කරලා බලන්න මොකද්ද තේරෙන්නේ නැති කොටස. එහෙනම් ඒක භාෂාව තේරෙන්නේ නැද්ද? මොකද උනේ කියන එක. මයි පැත්තෙන් බලනකොට නැත්නම් අපේ නිසන්වනේ පැත්තෙන් බලනකොට අපි උපදේශ පන්තිය දීලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල මුල මැද අග දකිමි. මේ අතර ආස්වාසය සහ ප්‍රස්වාසය අතර මැද 30 තැනක් ඇති බව මට තේරෙයි. මේ ගැන යමක් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඇත්තටම මේ අර ලෝකයේ ඔක්කොම ඇදලා තියෙන පුරුද්දලා පුූතු කරලා ඒක මේ ඇහැ ඒක ගුලියක් විදිහට ඒක එකක් විදිහට දැකීම නිසායි අපි මේ සංසාරයට බැඳෙන්නේ. ඒක පුහුණු කළා මේ බංගුර දෙයක් නිකන් అలවලා පුහුණු කළා හදලා තියන තියක් බව දන්නවා අපි මේච්චරම ලෝකේ සංසාරේ මේ දේවල් වලට ඇලෙන්නේ නැහැ. නමුත් අපේ ඇහත් අපේ සංඥාවත් අපේ ප්‍රඥාවත් හැම වෙලාවෙම නিত্য, ඉෂ්ඨිර, සාර ඒකක වශයෙන් පෙන්වන්න හදන්නේ. ඉතින් ඒක නිසා ඉස්සල්ලාම යෝගාවචරයට බුදුජානනාච පෙන්වන සතෝ ආස්ස සති සතෝ පස්ස සති කිය. මේ ආස්වාසේ වෙනම එකක් ආස්වාසේලාදී ප්‍රස්වාසේ නැහැ. ප්‍රස්වාසේ වෙනම එකක් ප්‍රස්වාසේලා ආස්වාසේ නැහැ. එහෙමනම් මේ ආස්වාසේලා ප්‍රස්වාසේලා මාරු වෙන තැන ආශ්‍ර ප්‍රස්වාස දෙකම නැත්තනක් තියෙන බෑ. තර්කයෙන් බැලුවොත් ආස්වාසේලා ප්‍රස්වාසේලා මාරු වෙනකොට ඒ සංක්‍රාන්ති අවස්ථාවේදී ආස්වාසේටයි තිත් නැහැ ප්‍රස්වාසේටයි තිත් නැහැ. ඔන්න ඒ දේශ සීමාවේ තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒතර තමයි අල්ලන්න ඕනේ. ඉතින් වෙන්නේ අර ආශ්වාසය ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා ඒ ප්‍රශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා ඒ තියෙන අතරමැද තැනට එනකොට හිත අන්ධබන්ද වෙනවා. හිත නිකන් කම්පට චංචල වෙනවා. හිතා ගන්න බැරි තත්යකටපත් වෙන නිසා අපිට හිතෙන්නේ ආශ්වාස මගක් ගෙවල එකපාරට ප්‍රශ්වාසය මුලට පයින්. අර අතරමැද තියෙන හිස්තන පෙන්වන්න නැති එක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය. මේ දෙක අතරමැද ගැටලලා දානවා තෘෂ්ණාව. ආශාසයෙන් මගක් ගෙවෙනකොටම ඊගාට මතුවෙන ප්‍රසවාසයේ අල්ලා ගන්නවා. මේ දෙක අතරමැද යටිපහුව වෙනකොටද අල්ලන්නේ නැති එක තමයි මේ අපිට සත්‍ය අවබෝධ කරගන්න තියෙන දුර්ලභම නැත්තම් මේ තණ්හාවේ කෘත්‍යය. ඉතින් බුදුරජාණන් කියන එක නිසා ආශාසයේ ගෙවන් වෙගෙන යනකොට දැන් ඔබ අන්ධබන්ද වෙනවා. ඔබ නිකන් මේ භූමිකම්පාවකට අහු වුණා වගේ මොකදෝ මේ හෙල්ලුම් කන්න ගන්නවා. අන්නේ වෙලාවේදී දැඩි සතියකින් මීටත් වැඩිය මේක සියුම් වෙනකන් මීටත් වැඩිය සියුම් වෙනකන් මීටත් වැඩිය සියුම් වෙනකන් බලහන් ගියොත් දවසක තේනවා මේ දෙක අතරමැද විස්තර කරගන්න බැරි හිස්තනක් හරහා පනිනවා. මේකට අපි අලුත් අවුරුද්දේ සංක්‍රාන්තිය කියලා තියෙන්නේ. ඒ සංක්‍රාන්තියේදී කියනවා මීන රාශිය මේෂ රාශියට ඒ ග්‍රහය මාර වෙනකොට මැද තියෙන නොනගතිය කියන එක. නොනගතිය කියන්නේ ඒකේ නැකත් නැහැ. ඒලා මොකුත් කරන්න එපයි කියනවා. ඒකට කියනවා පුණ්‍ය කාලය කියලා. ඔය භාවනාවේදී ඔය ඔය නොනගතේ එනවා. ඔය නොනගතේ එන වෙලාවේදී අන්දමන්ද වෙනවා. ඒකට කියන්නේ සංක්‍රාන්තිය කියලා. සංක්‍රාන්ති කියන්නේ මේකෙන් මේකට මාරු වෙන අවස්ථාව. ඉතින් ඒ නිසා ඉරියව්වකින් ඉරියව්වකට මාරු වෙනකොට අරමුණකින් අරමුණට මාරු වෙනකොට හැම වෙලාවෙදීම යටිපහුව වෙන මේ තන සංසාරජීව කවදාවත් දැකලා නැහැ. බුදුජානනාචේ උපක්‍රම කරන්න කියලා පෙන්නනවා. ඉතින්සයි යම් කිසි කෙනෙකුට පෙනුනනම් ආශ්වාස කෙන ප්‍රශ්වාසයන් වෙහිස්තන එයාට ඊගාට බලන්න පුළුවන් ආශ්වාසය ඇතුළත එක ආශ්වාසයක් ඇතුළත ආශ්වාස 1000ක් විතර තියෙනවා. ඒවා ඉන්නේ ගැසි ගැසි ගැසි ගැසි. ඒ දෙක අතරත් පුංචි පරතරයක් තියෙනවා. මේ අපි ඉන්නේ මේ විගංගඩොල් ලඳපු ඉඩමනේ. ඉඩමකනේ ඉන්නේ. මේක ලෑලි වලින්මත් හදලා තියෙනවා මම හිතනවා දැකලා ඇති කියලා. ලෑලි කැලි පුට්ටු කරලා හදනවා. එහෙම නැත්නම් අපි හිතමු මේක මුළු එකටම තනි ලෑල්ලක් තිබ්බයි කියලා. නැත්නම් මේක ඔක්කොටම වක්‍රම පිඟන් ගැටලක් තිබ්බයි කියලා. ඒ පිඟන් ගැටලක් තිබ්බනම් අර කොණෙන් ගත්ත කුණු ටික පිහගෙන මේ දොරෙන් ගෙනියන්න පුළුවන් තන්නේ කර වීදුරුව වගේ. එහෙම නැත්නම් කෑලි කෑලි පුට්ටු කරලා හොඳට මැදට ග්‍රවුන්ඩ් එක දාලා මැද්දනම් අර වාගේම පිහගෙන යන්න පුළුවන් දූවිලි මඟ නතර වෙන්නේ නැහැ. නමුත් අවුරුදු 20ක් විතර යන්න වෙන්නේ මොකද්ද මේ පිඟන් ගැටලුල ඈත් වෙනවා. ලියවල තිබුණා නම් ඔච්චර ලක්ෂයක් හැදුවත් ඒක ඈත් වෙනවා විඩව් වෙනවා කියන්නේ. විඩව් වුණාට පස්සේ වෙන්නේ මොකද? දූවිලිත කරන් පිහන පිනානට අර මැද තියෙන හිල් වලට වැටෙනවා. මේ දූවිලි ටික මෙතෙන් යනකොට නැහැ. දූවිලි නැති වෙලා පිහන්න ගත්තා දූවිලි එනවා. අර යට තියෙන මේ ඇවිස්සලා. අතන මැද ඉඩ එන නිසා අන්න ඒ වගේ තමයි ආධුනික යෝගාවචරයට පේන්නේ මේක එක තලයකට වා. ඒක මෙතනින් පටන් ගත්තේ කතෙන් යනකම් එක යායට තියෙනවා. ඒ නමුත් හොඳට භාවනා කරනකොට වෙනවා ආශ්වාස මේ පොතක පිටු පිටු හේතු කරලා වගේ පොත් කරලා වගේ ආශ්වාස පුංචි පුංචි වර ආශයක් හැදලා තමයි ආශ්වාසය හැදලා තියෙන්නේ. මේ අතරමැදත් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතරමැද වගේ හිස්තනක් තියෙනවා. හිස්තන් තියෙනවා. එතකොට මේ ඉන්නේ ආශ්වාසයේ ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක් විදියට. පඩිපෙලක් නගිනවා වගේ ප්‍රශ්වාසය කියන්නේ පඩිපෙලක් බහිනවා වගේ එක එක දෙක අතර හිස්තන් තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට කඩන කඩන කඩන ගියාට පස්සේ බුදු ජානනාංශත් ප්‍රකාශ කරනවා භෞතික විද්‍යාවත් ප්‍රකාශ කරනවා හිස්තනයි වැඩිපුර තියෙන්නේ කියලා මේ. අපිට දැන් පේන එක ඝණයක් තියෙනවා හිස්තන කලහතරක හම්බෙච්චාම පාටි දාන්න යනවා අපි. ඉගෙන හිස්තන පැත්තෙන් බලපන් 104යි ද්‍රව්‍ය තියෙන්නේ අනේ 196ම හිස්තන් කියලා මේ. එදාට මේක ශූන්‍යයි කියලා කියනවා. ඒ ශූන්‍ය භාවය දකින පළවෙනි එක තමයි මෙතන අතර අතරමැද තියෙන හිස්තන් දකින එක. අතරින් මෙතනින් දකින. ඒක තව වැඩිවීම පිණිස තව ඒක ප්‍රකට වීම පිණිස ඒකට ගරු කරලා භාවනා කරන්න කරන්න පටන් අරගත්තා පස්සේ තමයි තේරෙයි. තියනවා කියන දේවල් වලට අපේ හිත කැමැති නැති හිස්තන් නැස්චාර්ජ දකින්න තිබ්බත් දැක්කත් අකමැති. කලාතුරකින් පෙනුනොත් ඒ භාවනාවේ දියුණුව නිසා පෙන්ලා තියෙන එකලසෙන් නිසා පෙන්ලා තියෙන්නේ අන්නේ විදිහට හිස්තන් වැඩිපුර දකින්න නම් ආශාසයේ මුල මැද අග දකින්න එහෙම නැත්නම් මුල මැද අග ගෙවම් කරන යනකොට ක්‍රියාවලියක් වෙන හැටි දකින්න කියලා බලන්න පටන් ගත්තට පස්සේ කවදා හරි තේරෙයි මේක ඇත්තටම හිස්තන් විතරයි තියෙන්නේ කියලා. නැත්නම් තියෙනවා නම් තියෙන්නේ 104ක් විතර දේවල්. ඉතින් ඒ දක්වා යන්නේ එකයි මේකෙත් කියන්නේ නිසා ඒක නිකන් අර දීපු මොකද්ද මේ අහලා තිබුණු ප්‍රශ්නට උත්තරේ කියන්න තියෙන්නේ මේ අන්තං දැන් පැලිරක් දැක්කා. ඉස්සරහට යනකොට මේකේ පැලිරි පමයි වැඩි වෙන්නේ මේ මේ සිමෙන්ති දාපුවාම දැකලා තියෙනවද දන්නේ නැහැ ටික කාලයක් ගියම හුලං ඉරියනවා කියලා එකක් වෙනවා. සිමෙන්ති දාලා සුදු බැඳලා පස්සේ හුලං ඉරියනවා. පරණ පිඟම් බඩු අරගත්තාම පිඟම් බඩු වල ගැහෙනවයි කියන එකක් තියෙනවා. ගැහිලා එහාට මෙහාට ඉරි ගන්නවා. කල්යනකොට කල්යනකොට අර වගේ තියෙන මේ මේ බන්ධනේ නැති වෙලා අතරමැද විඩව් වෙනවා. ඒක බිම වැටිච්ච ගමන් ඒ තියෙන ඉරක් දිගේ තමයි පල්ලයන්නේ. ඉතින් ඒ වගේ ගැහිච්ච මම දැන් අපේ අම්මා ඉනකොට කියන්නේ ගැහිලා තියෙනවා කියලා ඉදි ගැහිලා කියන එක වෙන්නේ නැති. ඒව එකක් කරුනම අලුත්ම එකක් කරන තරම් කනගාටු වෙන්න දෙයක් නැහැ. මොකද කොහොමදත් ඒක ඉතින් ඉරි ගිල්ල තිබ්බේ. සිමෙන්තිය උලන් ඉරි ගියාට පස්සේ අර ඉතින් සිමෙන්ති දාපු දවසේ තියෙන සෙනෙහස නැහැ. ඒක නිසා අචංචා ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා බණ කියනකොට ඉස්සරහ තියෙන වීදුරු පෙන්නලා මේක කැඩිලා නැති වුණාට මේකත් කැඩිලා තමයි තියෙන්නේ කියලා. කවදා හරි කැඩෙනවා. ඉතින් කැඩුණා කියලා අඬන්න දෙයක් නැහැ. දැන්ටත් තියෙන්නේ කැඩිලා තමයි. ඔක හයියට තිබුණ එකක් බිම වෙලා ගන්නොත් තමයි කනගාටුවක් ඇති වෙන්නේ. හැම මේ මැටක මේ බුදුජානසි කියලා තියෙනවා කුඹල්ලු කොච්චර ලෝකෙ හිටියත් උන් කොච්චර මැටි කැලේ හදුවත් සියල්ලම කැඩිල්ලෙන් හමාර වෙනවා. එහෙම එහෙමනම් හිතුව මැටි කලයක් කරනකොට එච්චරම අඬන්න දෙයක් නැහැ. ඉතින් මේ ශරීරයත් මැටි කලයක් විතරයි. ඒ අනන්ත අවකාශ තියෙනවා, පේන්නමක් තියෙනවා. කැලි කැලි කරලා බලනකොට මැරිලා යහට ගෑලි ගියත් ඉන්න කාලෙත් තිබුණ පුූප්පක් කියලා දැනගත්තට පස්සේ ඒ සෙනෙහසෙත් පැලේරියාමක් සිද්ධ වෙනවා. තෘෂ්ණාවේ පැලේරියාමක් සිද්ධ වෙනවා. මාන්නේ පැලේරියාමක් සිද්ධ වෙනවා. සක්කාය දිට්ඨියේ පැලේරියාමක් සිද්ධ වෙන එක පේන්නේ ආනාපානසිකේ අතරමැද තියෙන පැලීර වගේ තමයි. ඒකෙදි කියනවා මේ ස්නායු ශල්‍ය විද්‍යාවේදී අතක් පිච්චෙනකොට ඒන රස්නිය ධන ගතිය නිසා අත පිටිපසට ගන්න ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් ඒ අතේ ඉඳලා ඊගාව තියෙන ස්නායු මධ්‍යස්ථානට පණිවිඩයක් යන්න ඕනේ. මේ භයානක දෙයක් සිද්ධ වෙනවා කියන්නේ ඊට පස්සේ ඒකෙන් පණිවිඩයක් පේශි වලට දෙන්න ඕනේ අත පිටිපසට කරන්න. ඊතරට පිච්චෙන තැන ඉඳලා ස්ථාන මධ්‍යස්ථානට හරි ස්නායු මධ්‍යස්ථානට හරි මොළයට හරි යනකොට ස්නායු පුරුක් රාශිය කරා යන්නේ. තනි ස්ථානක යන්නේ. ඒ පුරුක් රාශිය හරහා කවදාකවත් රත්නීය බව යන්නේ රස්නීය කියලා අතපෙච්චුනට රස්නීය බව දන්නේ වෙන රසායනිකයක් යන්නේ. නැත්තම් විද්‍යුත් චුම්බක මේ මේ ශක්තියක් යන්නේ ඒකල මේ ස්නායු තුඩු වල ඉඳලා ඊගාව ස්නායු තුඩුවට සම්බන්ධ වෙන තැනදී මේ පිස්සෙක් නම් රස්නීය පණිවිඩය ගියාට මේකට යන්නේ සීතලයි කියන එක. වයර් මාරුනවා කියන්නේ ඔන්න ඕකට. ඉතින් මේ මනසට බනිනකොට හිතනවා ස්තුති කරනවායි කියලා. ස්තුති කරනකොට බනිනවායි කියලා හිතෙනවා. කිසිම කෙනෙක් නැහැ මේ ලෝකේ ඒ පණිවිඩේ කෙලින්ම මොළයට ගිහිල්ලා මොළෙන් විස්තර දෙන යතරමැදිචි නියුරෝ ට්‍රාන්ස්මිටන්ට් ඒ විස්තර කළා කියනවා ඒ සංඥාවක් දැන් අත මෙතන එක්ක තද සීතලකට අහු වෙලා අනතුරුදායකයි තද උණුසුමකට අහු වෙලා විදුලියකට වැදිලා අනතුරු වුණාට පස්සේ ගැනීම සිද්ධ වෙනවනේ මේ ඕනම පණ තියෙන කෙනෙකුට. අන්නේ ගැනීම සිදු වෙනකොට පිච්චිලා අත ක්‍රියාත්මක වීමක් අතර පුංචි කාලපරතරයක් තියෙනවා. ඒ කාලපරතරය මේ ක්‍රියාවලිය හරහා තමයි සිද්ධ වෙන්නේ. අවදි හොඳ අවදි භාවයකින් සතියකින් ඉන්නවනම් ඉක්මනට සිද්ධ වෙනවා. වෙහෙස වෙලා අසහනයටපත් වෙලා පීඩාවටපත් වෙලා ඉන්න කෙනෙක් ඒක වෙනව අඩුයි. යරස් නියුරෝ ට්‍රාන්ස්මිටර් වැඩ කරනවා එච්චර සක්‍රියව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒතකොට සෑයෙන අනතුරක් වෙනකන් රස්නි වෙබ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ කටයුතු ඔක්කොම ඒ ස්නායුවකින් ස්නායුවකට මාරු වෙන එක තමන්ගේ මෙතෙක් සංසාරේ ගෙනාවු කර්ම ශක්තිය වල හැටියට පුරුදු කරපු අබ්බැහි වල හැටියට තමයි ගමන යන්නේ. හැම වෙලාවෙදීම මේ තනි ඍජු වයර් එකක් හරහා යන ගමනක් නැහැ. කැඩි කඩ වෙච්චි දේවල් හරහා නිකන් මේ කඩයිම් තරඟ දුවනකොට එක නඩ එකට බැට් එක මාරු කර කර යන ගමනක් තියෙනවා. ඒක භාවනා කරුවොත් විතරයි අහුවෙන්නේ. නැත්තම් හිතන්නේ ආස්වාද ප්‍රසආස එක දිගටම සම්බන්ධ වෙලා වගේ. ඒ නිසා එක පැලිරක් හරි දැක්කනම් ඒක දිනු පවුන වෙන විදිහට දිගට කරගෙන යන්න ඒ දැක්කෙත් සති සමාධි එකලස් වෙච්ච නිසායි කියලා හිතාගෙන ධෛර්යමත් වෙන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ මා දීර්ඝ කාලීනව ඔබ වහන්සේගේ භාවනා උපදෙස් පිළිපදින පිළිපදින අයෙක් වෙමි. මා ආනාපාන භාවනාව පුහුණු වීමේදී සක්මනේදී මෙන්ම පරයන්කේදී මෙම ගැටලුවට මුහුණ පා ඇත්تمي. සක්මනේදී পায় බිම වැදෙන වැලි කැට ස්පර්ශවනු දිගටම මෙනෙහි කරගෙන යන විට මා නොදැනුවත්වම සිත බැහැරට යයි. නමුත් එම ක්ෂණයකින්ම නැවත සිත අවධානයට එයි. එසේම පරයන්කේදී ආස්වාස ප්‍රාස්වාස මුල මැද මුල මැද අග දකින අතර සිත ක්ෂණයකට බැහැර බැහැර යයි. වහාම ආපසු එයි. එම සිත බැහැර යන ගතිය නැති කරගත හැකි කෙසේද? ගොඩක් කල් මයිත් එක භාවනා කරපුවම ඒක මට රස විලිලජ්ජාවක් ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ගොඩක් කල් හිටියයි කියලා ඒ දවස්වල බගුණ කියනවලු මේ ඇඟිලි වල අත්වල ඇඟිලි මෙච්චර දික් වෙනකම් මම භාවනා කරලා තියෙනවා කියලා. ඔල ඊසේ කොණ්ඩේ බිම ගෑවෙන්න දික් වෙනකම් භාවනා කරලා තියෙනවා කියලා පුතුමාහාර මේ මිනිස්සුගේ ශ්‍රද්ධාව උපදවනවා කියලා නමුත් එක එක්කත් නිවන් දකලා නැහැ කියලා. එනිසා වැඩිකල් භාවනා කරනවා කියලා කියන්නේ ඔල මොට්ටලයි කියලා ගුරුවරයෙක් මැට්ටෙක් කියන එකයි. මොකද භාවනා එච්චර අතගගා ඉන්න දෙයක් නැහැ. ඉතින් ඒක ඉතින් අපි සලකා බලන්න ඕනේ. ඉතින් අපි ඉන්නේ අවුරුදු 2600ක් පරණ සාසනයක. අපි අතර මේ උග්ගටි චඤ්ඤ විපච්චි චඤ්ඤ නොවෙන්න පුළුවන්. ඉතින් අපි ඒ උනාට තරහ වෙන්නේ නැතුව යන්න. ඒක නිසා මේ විශාල නම්බුවක් නම් මට නෑ. මගේ බණ ගොඩක් අහලා තියෙනවා කිව්වට ඕ මෛත්‍රික ගොඩක් කල් භාවනා කරලා තියෙනවා කියන එක ඒක ඇත්තම නම්බුවක් නෙවෙයි අවනම්බුවක්. ඉතින් මොනව කරන්නද ඉතින් සමහරව එපයි වට බයිනෝ. එපයි වට ස්තුතිත් කරනවා. ඒක මේ මගේ පාපොච්චාරණයක්. ඉතින් මේකෙදි මට දැනගන්න ඕනේ සක්මන් කරනකොට හිත පිට යනවා. හිත පිට ගියතන අපහු වෙනවා. ඒතර හිත පිට යන එකයි හිත පිට යන එක නතර කරන්න අහන්නේ. හිත ඇතුළට එන එක පිළිබඳ සතුට වීමක් තියෙනවද කියලා මට දැනගන්න ආසයි මේ ප්‍රශ්න කරන්නේ. හිතට පිටට ගියේ හිත ආපහු එනකොට තාම නැද්ද ඒක සතුට තේරිලා. මගේ හිත පිට යනවා. පිට පිට ගියාට නොබෝ කලකින් ආපහු එනවා. ඒකට ආපහු එන එක අත්දකලා තියනවාද? ඒ සතුට ඒකේ තියෙන සංසිද්ධ වෙන දේ අගය කරන ගතියක් තාම නැද්ද කියන එක මම මේ ප්‍රශ්න කරුගෙන් අහලා තියි. ඒක තියෙනවනේ එතනම උත්තරේ තියෙනවා. ඉතින් මේ අරස්පස්තුන්ට උත්තර දෙන්න බැන්නම් අපි නඩුව විසි කරනවා ඊගා නඩුවට යනවා. එහෙම නැතුව මට උත්තර දෙන්න බෑ. විචරේ හරි වටිනා හොඳ තැනකට ගෙනල්ලා නතර කරලා තියෙන්නේ. මේ ඉතින් යනවා එනවා යනවා එනවා නම් යන එක නැතර කරන්න යන්නේ අපි ඒක පොඩ්ඩක් නැතර කරමු මම අහන මගේ උත්තරේ මම ආපහු එන එක අඳුනගෙන තියනවාද ඒකෙදී Tamanට තේරෙනවද මේ භාවනා නිසා පිට ගියාට අපව එනවයි කියලා අන්න ඒකට හම්බෙන උත්තරේ මට තමයි ඉස්සරහට යන්න වෙන්නේ මම හිතනවා මම කලින් කියපු ටික නොකිය මේ ප්‍රශ්නේ වුණා නම් උත්තර දෙයි සමහරට දැන් කොහොමඩක්වත් උත්තර දෙන එකක් නැහැ. මොකද මං අර අනම්මනම් කිව්වම මේ කැපිපේන්න කැමති නැති නිසා. අනේ දෙකම හොඳට මතක තියාගන්න. ආපහු එන එකට සතුටක් තියෙනවා නම් පිටේ යන්නේ නැතුව ඇතුළට ඉන්නේ. සන්තෝෂ වෙන්න නම් පිටේ යන්න ඕනේ. ඒක පිටේ යෑම නතර කරන්න යන්නපා ගියාම අපිට මොකෝ. අපෝ වෙනවනේ. සතියක් තියෙනවා. ඒ වගේම ආපහු එන එක මම කරන එකක් නෙවෙයි. ඉබේ සිද්ධ වෙන එක. ඒක භාවනා ප්‍රතිඵලයක්. ඉතින් ඒ නිසා යෑම නැත කරොත් ප්‍රතිඵල හම්බෙන්නේ නැතු වෙනවනේ. ඒ නිසා හිත ගියාම අපිට මොකෝ. යනවා එනවා අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් තමයි මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියන්නේ ඔච්චරයි. ආය වෙන මෙන්න නේතු අෂ්ටලෝක ධර්ම නැති කරන්න බෑ අපට. ඒ වෙනවා ඒකෙන් කම්පා වෙන්නවා. බලච්චාවයි ආපහු ඒ ඉතිමට මොකෝ. කොහොමරි මගේ මම ওই නිසනවන්නේ නිතරම ඉන්නකොට කියන්නේ බෝ කාගෙන් කෑවත් කවන්නේ මට අප්පා කියනවනම් මට එච්චරයි. ඔබ කාගෙන් කෑවත් කමන්නේ මට අප්පා කියපන්. එච්චරයි අපිට සතිය තියෙනවා නම් ওই සතිය පිට යන සතියක් වුණත් ඇතුළට එන සතිය වුණත් ආත්මන වුණත් පරියන්කේ වුණත් අරමුණ දේවදත්ත වුණත් බුදුහාමුදුරුවෝ වුණත් අසුචි වුණත් රත්තරන් වුණත් මොකෝ වෙච්චාම මම දන්නේ ඒක කියන්න දෙ මේ කට උතර දෙන්නේ නැති නිසා මම ඉදිරියට යන්නේ මම නැවතත් ඉල්ලා හිටිනවා නැත්තම් අපි ඊගා ප්‍රශ්නට යනවා ස්වාමීන් වහන්සේ අවසරයි මා භාවනාව ඒකාග්‍රවය දක්වා කරමින් ඊටා හොඳට කරගෙන යන්නෙමි දැන් සෑහෙන කලක සිට ඒකාග්‍රතාවය පමණයි දැන් දන්නේ සමාධිය හොඳට වැඩෙනවා ස්වාමීන් වහන්සේ තව ඉදිරියට භාවනාව කරගෙන යන්න යම් කිසි ක්‍රමවේදයක් තිබේද කරුණාකර සමාව ආයදිමින් කියා සිටින්නේ විස්තර කර දෙන ලෙසටයි. නිර්වන් සරණයි. ඊට අමතරව යටින් තියෙන සවිනාස භාවනාවෙන් සමාධියට පැමිණ ඇය එකමාරක් පමණ සිටීමට පුළුවන්. ඒක නිසා මේකේ කියවිලා නැහැ. නමුත් අපිට හිතා ගන්න පුළුවන් මේ කියන්නේ පරියංග භාවනාවක් ගැන කතා කරන්නේ. ඒ නිසා මේ කෙනාට මේක දිනුවක් දකින්නම් ඔය හා සමාන ඔය හා සමානයි කියලා කියන ඕකම නෙවෙයි පරියන්කේ වෙන්නේ සක්මනේජිත් ඔය වාගෙම එකඟතාවයක් ඉබේ කටයුතු සිදු වෙන ගතියක් විස්රාමයක් ලැබෙන්න ගිය දවසේ පරියන්කේ තිබුණ විවේකය සක්මනේජිත් ලබන දවසේ පරියන්කේ අත්දකින්නේ උදකලා බව සක්මනේත් අත්දකින්න දවසේ ඔන්න තේරෙයි පිම්මක් පැන්නයි කියන ඊට පස්සේ සක්මනේජිත් පරියන්කේතෙත් අත්දකින්න මේ හුදකලා බව වැඩක් කරනකොටත් අත්දකින දවසේ තමන් නිතර මේ පුරුද්දර කරන වැඩක් කරනකොටත් අත්දකින තව පිම්මක් පයින්. ඒ නිසා මේ පරියන්කේකත් එක සක්මනට දාගෙන සක්මන කරනක එදිනදා ජීවිතේට දාගෙන මේ හුදකලා බව විවේකයේ වැඩි වෙනවා නම් ඒක තමයි දියුණුව කියන්නේ. එතකොට ඒ අර පරිශනාකාරයක් ඇතුළේ කරපු දේ එළියේ ශේෂ්ත්‍රේත්වවල බලනවා ඒත් සුවිශේෂී අසන්නක් දෙනවා. ඊට පස්සේ රටේ සාමාන්‍ය ගොයන තියලා බලනවා වෙනවද කියලා. එතහට පස්සේ තමයි අපි ජාතික මට්ටමේ මේ දෙමු වර්ගයක් අඳුරගන්නේ. ඒ නිසා දැන් ওই පරිේශනාගාරයේ ප්‍රතිඵල තියෙනවා. ඔක පොඩ්ඩක් එළිය දාලා බලන්න සක්මන් කරනකොට විවේක වෙන්න. එදින්දා ජීවිතෙත් ගන්න. එතකොට තමයි තේරෙන්නේ මේක එන්නේ එන්නේ ඉතිරි පැතිරි වැඩි නැහැ. ඒක තමයි අනිත් එක ඔය දෙම උනත් නිතිපතා කරනවා නම් දවසකට මෙච්චර වෙලාවක් මම කරනවා වගේ ඔය පැයකමාර වගේ දේ නිතිපතා කරනවා නම් හිතම ඔය විශ්‍රාමයේ වඩන විවේකයේ වඩන සප්පාය කරනු හොයා ගන්න. අනුග්‍රහ කරනු එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මට්ටමට ආවට පස්සේ අඛණ්ඩ දිනචරියාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සක්මනේදී පරියන්ක දේ සක්මනට සක්මනේදී ඉදිනදා ජීවිතයේ වශයෙන් මේ හුදකලාව වැඩෙන බවට වග බලා ගන්නවා නම් හිමීට සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් ඒක තමයි ජීවණය කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්ස භාවනා කාල සීමාව තුළ එදිනෙදා කටයුතු වලදී සිහිය පැවැත්වීම සඳහා මහාසී ක්‍රමයේ යෙදීමෙන් යනවා යනවා ඔසවනවා ඔසවනවා ආදී වශයෙන් මෙනෙහි කිරීම කළ යුතුයද නොයසේනම් උදෙක් කාර්යෙහි සාමාන්‍ය පරිදි සිහිය පැවැත්වීමට උත්සාහවත් වීම පමණක් ප්‍රමාණවත්ද දෙකම කරලා බලන්න තමන්ට වැඩියෙන් විස්්‍රාම වෙන දේ වැඩියෙන් හුදකලා වෙන දේ කියන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා අපි පත්තරේ කියවනකොට හඬ නගා සද්ද කියවන්නට ඕනේද නැත්නම් බලාගෙන ඉන්නකොට අදහස එනවද? පරණ මිනිසෙගේ ස්වරූපේ තමයි ඒක ටිකක් කියවනවා. තමන්ට මැහෙන මට්ටමට කියවනකොට ඒකේ අර්ථ ගන්නවා වැඩි. ඊටාම පුංචි ළමයින්ට අකුරු දිහා බලන් ඉඳපයි කියලා කියනවා කියවන්නේ කියලා. සද්ද නගන්න කියනවා. ඒක තමයි මෙනෙහි කිරීම කෙලින්ම හිත යන්නේ නැත්නම් හිත ඉතින් යැවීම සඳහා කරන උපක්‍රමයක් විතරයි. මෙනේ නොකලත් කරන කරන දේ තමයි සතියට අහු වෙනවනම් මෙනේ නොකලයි කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙනේ කියනවායි කියන එක සම්පූර්ණයෙන් අයින් කරන්න එපා. අවශ්‍ය වුණොත් වැඩ ගන්න තියාගන්න. මෙනේ නොකර හරි යන්න පුළුවන් නම් යන්නේ එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනා ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී පෙරදී ආස්වාස ප්‍රාස්වාසයේ බිඳීම ප්‍රකටව පෙනුනි. නමුත් දැන් සිතුවිලි දිගින් දිගටම එනවා. ඒ වගේ කිසිම ඒ වගේ කිසිම සම්බන්ධයක් නැහැ. මුලින් පැහැදිලිව ජීවිතයට සම්බන්ධ දේවල් ආවත් ඒත් එක්කම ඒවා දියාරු වී යන ස්වභාවයක් පෙනේ. සමහර අවස්ථාවලදී නැවත ඒ මතකයට ගැනීමට තැත් කළත් නැවත එම සිතුවිල්ල කය මතකයට එන්නේම නැත. මේ වෙලාවේ සිත නිින්ද හා නොනිින්ද අතර ඇති ස්වභාවයක් තමයි දැනෙන්නේ. කයට සෝයක් දැනේ. පැයකට ආසන්න කාලයක් මෙසේ පරයන්කේ ඉන්නවා. අකුල හිරිවැටි වේදනාවක් දැනෙන විට එම අවස්ථාවෙන් මිදෙනවා. නැවතත් හිත ඉක්මනට ඒ තැනට යා හැකියි. කලාතුරකින් අවස්ථාවලදී හිත නිින්දට වැටෙනවා. මෙතනදී සිදුවන දේ ගැන තේරුම් කර දෙන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඉස්ලාම වාක්‍යයේ ආපහු කියවන්නකෝ. ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී පෙරදී ආස්වාස්ත ප්‍රාස්වාස්ත බිඳීම ප්‍රකටව පෙනුනි. ඔය කියන්නේ දැන් ආනාපාන සතිය ප්‍රකටව පේනවා කියලා කියන්නේ රූප ධර්මයන්ගේ වායෝ පොට්ටබ්බ ධාතුවේ කැඩ කැඩ වෙන ගති පේනවා. බිඳි බිඳි යන ගති පේනවා. දෙවෙනියට කියනවා හිතවිලි වගේක් එනවා එකිනෙකට සම්බන්ධ නැහැ කියලා කියන්නේ හිතවිලි බිඳීම කියන්නේ ඕකට තමයි. එක දිගට හිතවිලි කෝච්චියක් වාගේ අදහසක් සහිතව ගලනවා නම් ඒ හිතවිලි වල අර්ථයක් තියෙනවා. ජීවිතේට සම්බන්ධයක් තියෙනවා. මේ කියන ජීවිතේට සම්බන්ධයක් නෑ. අරියෙන් මෙන් හිතවිලි රැක් කරනවා කියන හිතවිලි බිඳිලා. ඊගාට වෙන වේදනාව එනවා. ආපහු දැනගත්ත ගමන් ආපහු විවේකයට යනවා. ඒ කියන්නේ හිතවිලි වේදනත් බිඳිලා. අර රූපෙන් අල්ලගත්තදී චිත්ත ධර්ම වල බිඳියම දකින්නවා. ඒ වේදනාව එනවා. වේදනාව බිඳිට දකින්නවා. ඉතින් හැම එකකින්ම අර රූපෙන් ඉගෙන ගත්ත පාඩම අරූපී ද්‍රව්‍ය වලටත් බෙදි බෙදි යනවා. ඒ බෙදි බෙදි යද්දී අර තේරෙන්න පටන් ගන්නවා මේ පැලෙයිදී අස්සෙන් රූප පැලිලා රූප අස්සෙන් බැලුවත්, හිතවිලි පැලිලා හිතවිලි අස්සෙන් බැලුවත්, වේදනා පැලිලා වේදනා අස්සෙන් බැලුවත් යට තියෙන්නේ විස්රාමය. ඒක හරියට පාසි බැඳලා තියෙන වතුරකින් ඒ පාසි ටික අයින් කරලා වතුර එකක් ගත්තාම අඩියේ තියෙන හරිය පිරිසිදු වතුර. මේ පැත්තේ ජපන් ජපර තියෙනවා මේ පැත්තේ මේ සල්විනියා තියෙනවා මේ පැත්තේ පාසි තියෙනවා ಜಾති මොනවා වුණත් යට තියෙන පිරිසුදු අතර ඒව එකකින්වත් අර බැඳිච්ච කැදල්ල තිබුණාට පොඩ්ඩක් එහෙම කරපම අඩිය තියෙනවා ඉතින් පාසි තිබ්බහම මොකෝ කමන්නේ හි සල්විනියා තිබුණත් කමන්නේ පාසි තිබුණත් කමන්නේ ජපන් ජපර තිබුණත් කමන්නේ Taman දන්නවා මෙව අයින් කරලා ඔක්කොම වතුර හොයන්න පටන් අරගත්තොත් වෙන්නේ වතුරේ එහෙම තියෙනවා ඒ ඇත්තටම ජපන් ජපර නෙමෙයි සල්විනියා වවලා තියෙන්නේ මොකද දන්නවද ඉස්සර ඔය දෙවෙනි ලෝක යුද්ධ කාලේ අහසෙන්තරා නගන්න බාණ්ඩ මේ ගුවන් යානා තොටකොළවල් තිබිලා නැහැ. ඉතින් ඒක නිසා ඒ ගමන්ගාමීන් කාන්තාරයක හරි තනි පිටිනේක හරි හම්බෙච්ච වෙලාව ආශයන්තර බාන. එඳ හතුරු ආශයන්තරවල් මේ ජලාශයේ තන පිටියක් වශයෙන් මවා බාන්න ඕන නිසා සල්විනියා වැවුවා. සල්විනියා වපුවාම ආරයවිල බාන්නේ වතුරේ. ආශෙන්තරාවේ ඔක්කොම ගිහිලා යනවා. ඒකට උපක්‍රමය තමයි සල්විනියා ගමන තියෙන්නේ. ඒ තන පිටිනේ වගේ වෙන හරිම ලෙවල්. ඕනම ගුවන් ගමන ගඟ ඉස්සරහ තිබුණේ උපකරණ. ඒ වගේ දෙයක් දකිනකොට මේ හතුරු රටේ තනි පිටියක් හමුණා කියලා ගිහිලා බාණ්ඩ හදපුවා. එතෙස් මං කියන කතාවට වෙනස එකක් සල්විනියා තිබුණා ජපන් ජපතුණා පාසි තිබුණා ඒක පොඩ්ඩක් අයින් කරපුවට පස්සේ පේන්නේ පිරිසිදු වතුර වගේ ඒ පැලිර හරහා බැලුවොත් පේන්නේ විසරන්නේ. පැලේ තරහ බැලුවොත් වෙන්නේ විවේකේ. ඒ නිසා කොයි එක පළල බැලුවත්, රූප බැලුවත්, හිතේලි බැලුවත්, වේදනා බැලුවත්, ඒකේ පැලිර දකින්න ඕනේ. පැලිර හරහා කරලා බලපුවට පස්සේ මොන දේ හරහා ගියත් වැටෙන එකම උපස්තරයට, ඒ උපස්තරයේ තියෙන විස්රාමය. විවේකී. ඒක නිසා කොයින් බැසත් එකයි. ඒ නිසා මේ විස්තරේ විස්තර කරන්න පුළුවන් ඉස්සෙල්ලා යා රූප ධර්ම වල විදි විදි යෑම ගැන කතා කරනවා ඊට පස්සේ Taman නොදැන වේදනාව හිතවිලි වල බිඳ බිඳ යෑමක් කතා කරනවා රෝග ලක්ෂණ පේන්න තියෙනවා ඊට වේදනාවේ බිඳ බිඳ යෑමක් කතා කරනවා කොහෙන් ගියත් අන්තිමට අඩිය තියෙන්නේ අර පැලිරින් පස්සේ තියෙන මේ විස්රාමයේ තමයි පේන්නේ එපමණයි සාර ප්‍රශ්න හොඳයි අපි කාලයත් හරියට පාවිච්චි කරලා තිනවා තව විනාඩි 5ක විතර කාලයක් තියෙනවා කාටට අවශ්‍ය නම් මේ යොදාගත් කාලේ ප්‍රශ්න ප්‍රශ්න නගන්න හෝ වෙන මොනවාරි දැනගත යුතු දෙයකට අතු කරන්නයි කියලා මම කරනවා ඉල්ලයි. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ මගේ ඉතිරි ගල ඉස්තරණයට ආපු දෙවන වාරය මම පරයන්ක භාවනාව වශයෙන් කරන්නේ ආනාපාන සති භාවනාව ගිය වර ආපු අවස්ථාවේදී මම ඔබ වහන්සේට මේ ප්‍රකාශ කර සිටියා මගේ අත්දැකීම් මේ අනුව ආනාපාන සති භාවනාව කරගෙන යෑමේදී එක්තරා අවස්ථාවක් ගියාම ශාරීරික වේදනා එනවා. ඒ අවස්ථාවේදී තා තදේට ඒ වේදනාව දැනෙන වෙලාවේදී ඒ ශාරීරික වේදනාව මෙනෙහි කිරීම කරනවා. අවස්ථාවේදී ඔබ වහන්සේ මට දුන්නා උපදෙස් මේ වගේ ස්වභාවයේ වේදනාවේ ස්වභාවය බලන්න කියලා මම ඒ විදිහට මේ වසරක් පමණ කාලයක් ඒ විදිහට භාවනාව කරගෙන ගියා. දැන් වෙනකොට තියෙන தත්ත්වය වේදනාව ඊටාම තදේට එනවා. ඔබ වහන්සේ කිව්ව විදිහට ඒකේ ස්වභාවය, ඒකේ දෙවෙන ස්වභාවය, ඇනෙන ස්වභාවය, තද කරන ස්වභාවය ඒවා බලාගෙන ඉඳීමේදී ඒ වේදනාව වේදනාවක් හැටියට නැතිව ඒක මානසික මේ මානසිකව දැනෙන දෙයක් හැටියට නමුත් ඇඟේ දෙයක් නැතුව ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් සෑහෙන වෙලාවක්. ඒ බලාගෙන ඉඳීමේදී වේදනාව ඒ විදිහටම වේදනාව තියෙනවා. නමුත් මේක මේ මේක හිතට වද දෙන දෙයක් වෙන්නේ නැහැ. එහෙම තවදුරටත් ඉන්නකොට මේ වේදනාව පමණක් දැනනවා ශාරීරියේ නොදැනි. ඊට පස්සේ නැවතත් වේදනාව දැනෙනවා වේදනාව දැනුණාට ඒ වෙලාවේදී මේ ඇඟට සිතට හොඳ ප්‍රබෝධමත් ගතියකුත් තියෙනවා සිතට මේ වගේම ගතට හොඳ සෝදායක තත්ත්වයකුත් තියෙනවා මේ වෙලාවේදී මේ භාවනාවෙන් නැගිටින්නේ නැතුව ඒ සෝයේ විඳින්මින් තවදුරටත් ඉඳීමේ අදහස තියෙනවා නමුත් ඒ වෙලාව වෙනකොට සාමාන්‍යයෙන් දෙකක් දෙකමාරක් ගිහිල්ලා මගේ අදිෂ්ඨාන කරගත්ත කාලේ අවසන් වෙන නිසා මම අකමැත්තෙන් වුණත් ඒ වෙලාවේ නැගිටිනවා. නමුත් මට ඒ වෙලාවේ තේරෙනවා මේ කැමැත්තක් ඇතිවීම හොඳ නැහැ. මේක අනිත්‍ය දෙයක්. මේක හේතුඵල ස්වභාවයෙන් හැදෙන දෙයක්. මේකට ඇල්මක් ඇති කිරීම හොඳ නැහැයි කියලා තියෙනවා. නමුත් මම එතනින් එහාට ගිහිල්ලා නැහැ. මම ඔබ වහන්සේගෙන් උපදෙස් පතනවා මින් ඉදිරියට කොහොමද යන්නේ කියලා. අවසානයේදී විස්තර කරපු ටික විතරක් අපි මතු කරගත්තොත් හොඳට සත්‍යයක් ලැබිලා තියෙනවා ජයග්‍රහයි සත්‍යයක් තියෙනවා බාහිර කාරණාවන් නිසා Tamande ඉරියව මාරු කරන්න සිද්ධ වෙනවා ඒක අදිෂ්ඨාන නිසා නැත්නම් මොකක් හරි දයිතින්නේ හොඳම වැඩේ තමයි අභියෝගශීලීව සෙල්ලක්කාර ක්‍රමයට එහෙම නැත්නම් රැඩිකල් වාදීව බලන්න පුළුවන් දැන් මම නැගිටිනවා නැවතිල නැගිටලා සතිය කැඩෙනවද කියලා බලන්නේ එimhe නැගිටලා ඊගාව කරන ක්‍රියාකාරකම් කීයක් සතියෙන් කරන්න පුළුවන්ද කියලා බැලුවොත් පරියන්කේ සාර්ථකත්වයේ වැඩි නම් නැගිටලත් පැයක් විතර යනකම් ඒ සතිය හි පවතිනවා. ඒකට හැබැයි කුඩම්මගේ දැල කිලිසලකන්නේ නැතුව කරන දේට ගරු කරන්නේ නැතුව කරන දේ සතියෙන් කරන්න පටන් ගත්තොත් ආය පරියන්කට යනකම්ම අර සතිය පවත් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි මේ වගේ ඉන්න තැනක නම් සක්මන් කරනවා. කට්ටිය නැගිටලා යනවා ඒ නිසා තමනුත් නැගිටිනවා. නැගිටලා යන්න ඉස්සෙල්ලා හොඳට දන්නවා යන්නේ සතියෙන් කියලා. සක්මන්ට ගියා සක්මන් කරගෙන ආවා. එතකොට අර ගෙනිච්ච සතිය සක්මනේදී පොඩි වෙනසක් ඇති වෙනවා. එක්ක වැඩි වෙනවා අඩු වෙනවා. නමුත් ආය පරියන්කට එනකොට අර සක්මන අර පරියන්කම සතිය ගේන්න පුළුවන් නම් මම හිතන ඒක බොහොම මේ බම්බලා බම්බරා වැල්ලේ වුණත් කැරකෙන බම්බර වගේ අර ඉරියව්ව මාරු කරාට තමයි සතිය පවත්තරන. ඒක ඔය අර මේ බුරුමේ ඉන්න වෙලාවේදී අපිට ඒ අධික අවුව කිව්වහම පුදුමාකාර සරයි. ඒ වගේම මේ පොඩි ළමයි ගොඩාක් පැවිදි කරන ඒ කාට ඉස්කෝලේ නිවාඩු නිසා. ඉතින් හරියට ඒ ළමයි එච්චරම මේ භාවනා මධ්‍යස්ථාන සූත්‍ර ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපිට කිව්වා මේ නැත්නම් 40 50 ඈත තියෙන තැනකට ගිහිල්ලා ඒ කාලේ ගත කරන්නයි කියලා. ඒ නිසා හරි අන්න ඉස්සලා හොඳටම උපදෙස් දීලා පිටක් කරා මේ විවේකයෙන් ගත කරන්න එපා, විනෝදයෙන් ගත කරන්න එපා. මේ අන්තිම දුප්පතර ගමක් එක තනි වේලක් වළඳලා පින්න පාද ගන්න ඉඳලා වරිල්ලා ගියා. ඉතින් සති තුන හතරක් අපි හිටියා. ඉඳලා ආවට පස්සේ ඔක්කොම සති හතරේ කමඨාන් සුද්ධ කරා. මොනවද උඹලා කරේ කියලා. ඊට පස්සේ මං කිව්වා ස්වාමීන් වහන්සේ කිව්වා අපිට මේ ඉරියව මාරුනට සත්‍ය කඩා ගන්න නැතුව ඉන්න කියලා. සුමාන එකමාරකට පිටතර පස්සේ අලුත් තැන පහසුකම් අඩුයි. එක දවසක් තිබුණා මගේ මුළු පැය 24ම සත්‍ය තිබුණා. අරියංකේදිත් තියෙනවා, සක්මණේදිත් තියෙනවා, බච්චන කොටත් තියෙනවා, ඔක්කොගෙම තියෙන හැබැයි අර පර්යංකේ තරම් දක්ෂව ගැඹුරට නෑ සක්මනේදී සක්මනේ තරම් දක්ෂව ගැඹුරව නෑ දාහනේ වළඳනකොට එන හැබැයි එක දිගට නූල තියෙනවා ඒ 24ම ඒ කියන්නේ උදේ නැගිටලා හැන්ද වෙනකන් තිබුණා ඒ අතරමැද කොටස් වර්ගයක් තියෙන සතිය නෑ නැති නැති බව දන්නවා මේ ටිකේ මන්ට මිස් වෙලා ඒක හොඳට වෙන් කළා තියෙනවා ඊට පස්සේ මම ඉතින් බොහොම උපදාලා මම සායතර කිව්වා මෙන්න මෙහෙමයි මහා ලොකු දෙයක් උනේ නෑ මට මේ නාම රූප පරිච්ඡේද ඥානයක් නෑ පච්චේ පරිග්‍රහ ඥානයක් නෑ දිව්‍ය චක්කුත් නෑ දිබ්බසෝතත් නෑ හැබැයි උදේ ගත්ත අදිෂ්ඨානය හැන්දෑනකම් පවත්වන්න පුළුවන් නම් ඊට පස්සේ ඒක උද්‍යරෝ ඒක දියා ඔද්දල් වුණා හැබැයි මේ විශ්වාසයක් තියෙනවා නොදන්න තැනකට ගියාට සැප පහසු ගමනවත් නැති වුණාට අදිෂ්ඨාන කරොත් මේක තනකින් ගන්න සතිය සිද්ධි මාලාවක් හරහා ගෙනියන්න පුළුවන් කියලා ගත්තට පස්සේ ඒ මනසයාට කොඩි ගහයට වුණත් භාවනා කරතයි. ගෙන්දගම්පලේ වුණත් භාවනා කරන්න පුළුවන්. හැබැයි එයත් කැමැති භාවන මධ්‍යස්ථානට යන්න. ඒක බොහොම හොඳට භාවනා කරතයි. නමුත් ඒ ගත්ත භාවනාව මේ මොන කාරණාවක් නිසා වෙනස් වෙන්න වුණාද කඩා ගන්න තියෙන ගතිය අවසාන කොටසේදී මුල් කොටසේදී කියන්නේ තියෙන්නේ you get the distance from the pain කියලා කියනවා වේදනාව තියෙනවා වේදනාවෙන් දුරස්ත වෙනවා. ඒක අනුන්ගේ වේදනාවක් වගේ. එතකොට මේ දුක් වේදනාව පොදුම රසයක් ගෙනත් දෙනවා. මේක වෙනදා නම් අපි මේකට බාම් ගන්නවා, ඕනි මේ මේ තොইল නටනවා, දොස්තරලා හොයන්න යනවා, මේ නැත්තම් මොනවා හරි හොයනවා. දැන් හොඳට පේනවා මේ වේදනාවට මොනවාක්වත් කරන්න තෝ බලන් හිටපුවාම ඒ වේදනාව මේ කයේ සම්බන්ධයක් නැතුව මොකද්දෝ හොල්මනක් තියෙනවා. එදාට මේ දුක් වේදනාවේ දුක කියන කැලල අදාළ නැහැ ගැළපෙන්නේ නැහැ කියලා හිතනවා. මෙතනමයි නිවන තියෙන්නේ. අපි යම් වෙලාවක මේ දුක් වේදනාවට පිළියම් කරන්න හදනවයි කියලා කියන්නේ නිවනට කෙල ගහනවා කියන්නේ. නිවනට තුච්ච කළ සලකනවා කියන්නේ. නිවන ප්‍රතික්ෂේප කරනවා කියන එක. එකෙන් කියන්න බෑ ඔක්කොටම හැම වේදනාවක් විඳින්න පුළුවන් කියලා. නමුත් ඊට වැඩිය අද විඳින්න බැරි නම් අද ලෑස්ති නැත්තම් එයාට නිවන නැහැ. මොකද නිවන ඉස්සලාම හම්බෙලා තියෙන දුක්ඛ සත්‍යය. දුක්ඛ ආර්ය දුක්ඛ සත්‍ය. ඉතින් එනකොට එන්නේ එන්නේ පහසු ගන්න තු භාවනා කරන්න බෑ කියලා අර තනෙම්ම ගිරි බොන්න ඕන ගතිය හැමදාම ඉන්නවනම් හපල කන් ඉගෙන ගන්න නැතුව හම්බ කරගෙන කන්න නැතුව ඒ කියන්නේ ඌ බුබ්බඩෙක්. හැදෙන දරුවෙක් නෙවෙයි. හැදෙන දරුවා නම් මුලදී කිරි බොනවා. ඊට පස්සේ එකින් එකින් හඳන හම්බ කරගෙන යනවා. ඒ නිසා මේක පේන්න තියෙනවා අවස්ථා දෙකකින් වාගේ තමන්ගේ සීමාවල් මරියාදාවල් වැඩි කරගෙන තියෙනවා. ඒක ඒ ඒ ඇතිවිච්චේ විවිධාංගීකරණය දිගට යන්න හරින්න ඕනේ. උගව දෙනෙක් මේ භාවනාව කරගන්න හදන්නේ මේ දිබ්බ චක්කු ඥානයි, දිබ්බසෝත ඥානයි, ආලෝකයි, පටිභාග නිමිත්තයි, පළවෙනි ධ්‍යානය කියලා මොනවද හරුපෝගයක් දාගෙන ඉන්නවා. මේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරන හැටි දන්නේ නැහැ. වැඩක් නැහැ. ඒක නිකන් මේ මේ කුලියට ගත් එකක් වගේ. නමුත් ජීවිතයේදී වෙන්නට වඩා ඉවස ගන්න බැරි දුකක් ඉවසන්න පුළුවන් නම් දුකක් ආවට කාටවත් චෝදනා කරන්න නැතුව ඉන්න පුළුවන් නම් දුකක් කාට කාටවත් අයිතිවාසිකම් ඉල්ලන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක Tamanට හැම පැත්තෙම ලාභයි. ඒ නිසා මේක මෙහෙමම කරගෙන යන අවුරුද්දක් ගියාට නාස්තියක් කියන්න බෑ. නාස්තියක් කියන්න බෑ මොකද මේක ඒ සුද්ධ කියන්නේ it is painfully slow. මේක අවබෝධ කරන්නේ මොකද අල්ල කල්ප කෝටි ගානක කෙලෙස්නේ කපන්නේ. ඉතාමත් මෙහෙම ඉඳ සිද්ධ වෙන්නේ. අදිසි කරන්න ගියොත් කඩලා ගන්නවා. වැරදිට හසුරුවපු වීදුරු භාණ්ඩක කඩා ගන්න කඩා ගන්න එපා. මේ දෙමිට කරන එකයි තියෙන්නේ. හොඳයි අපි ඒ නිසා අපි මෙතනින් අපේ හේත් වෙන්න බෑ. කවුරු හරි හේත් වෙනකම් බලහින් ටික පොඩක් කියලා යන්න යන්න ඉසලා විත්‍ය තිබිච්චාවයි. වෑන් එක තැනකවත් ඔළුව තියලා ලකුණු නෑ. ඕගොල්ලෝ තියලා යන්නත් එපා. තියලා ගියොත් බෙල්ල කපලා තියනවා එතන. මෙන්න. ඒ නිසා මේ පැත්තට හැරිලා මැදට ඇවිල්ලා වාඩි වෙනවා. අනිත් මට මේ මේ සභාවේදී කිව්වට කමන්නේ මම මේ චූලට මතක් කරන්නේ අර ආහාර ප්‍රතිකූල වගේ අපේ ෆොටෝස්ටැට් කරපේකක් තිබුණේ. විකාල භෝජනේ. අන්න ඒක හදලා අර ඕස්ට්‍රේලියා ඕගනයිසර්ස් හතර දෙනාටම ආදී. නැත්නම් මට මතක් කරන්න මම දෙන්න මම රාජපක්ෂ මහත්තයාට ආව ඇති. ඒ ඒකේ මේ පිටපතක් මේකක් හිටත් පෙන්නේ තියන. ඒකේ තියෙන්නේ මේ විශේෂයෙන්ම අපි පළවෙනිම ගත්ත ප්‍රශ්නට අදාළව මේ විකාල භෝජනයේ සහ ආහාර පිළිබඳව විකාල භෝජන ශික්ෂාපදේ සමාදන් වෙච්ච එකන දතයිතු කරුණු ටිකක් තියෙනවා. ගොඩක් ලොකු විස්තරයක් නමුත් රේරුකාණ ස්වාමීන් වහන්සේගේ පොතේ උපසම්පදා සීලේ පොතෙන් ගත්ත කොටසක් තියෙනවා. ඒකේ පිටපතක් මේ හදලා තිබුණා රාජපක්ෂ මහත්තයන් අහන්න නැත්නම් අපිට ඒක හදාගන්න පුළුවන්. මේ ඩිස්ප්ලේ කරන්න අර මේ අපි ගිහිල්ලා ආපු හතර පහ පොලේ ඔක්කොම සංවිධායකයන් යවලා තියෙනවා. හොඳයි එහෙනම් අපි මෙතනින් නතර වෙනවා. අපි මෙතන ඉඳලා පැයක් ශක්මන්ට ගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ දෙකේ ඉඳලා තුන වෙනකන් ඊට තුනේ ඉඳලා හතර වෙනකන් අපි සමුහ භාවනා කර මෙතන එකතු වෙනවා. ඊට පස්සේ පැයක පරියන්ක ශක්මනකට පස්සේ පහට ධර්ම දේශනාවට අපි එකතු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.